ඉමදුව සහ කොක්මාදුව අතර ප්‍රදේශය නැවතත් අද දින අලුයම 2.35 සිට නැවත දැනුම් දෙනතුරු වසා තබනු ලැබුවා. නායාමේ අවදානමක් පවතින බැවින් එලෙසම මාර්ග කොටස වසා තබනු ලැබුවා. මාතර දක්වා ගමන් ගන්නා වාහන ඉමදූවෙන් පිටවී නැවත කොක්මාදූවෙන් ඇතුල් වී ගමන් කිරීමටත් මාතර සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන කොක්මාදූව පිටවීමෙන් පිටවී නැවතත් ඉමදූවෙන් ඇතුල් වී ගමන් කිරීමටත් සිටියාව තිබෙනවා නැවත දැනුම් දෙනතුරු එම මාර්ග කොටස මේ අනුව ඔසා තබනවා ඇති